කරගත්ත විදිහට අප්‍රමාද සම්පදාවේ අප්‍රමාද ධර්මයේ වටිනාකම ਸਰවඥාන්සේ පෙන්ලා දෙන්න උත්සාහ කරනවා. අපි මේ pāli පාඨයේ වාග්මාලාවේ තේරුම පරිවර්තනයට අපි හිත යෙදුවේ නෑ. අපි අප්‍රමාද කියන පදය මුල් කරගෙනයි දේශනාවට දේශනාවලියට ආරම්භය ලබා ගත්තේ. අද මම හිතනවා ඒ දේ පාලි කොටසේ තේරුම ඇති කර ගැනීම ඔබ කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාවට සම්බන්ධ වෙනවා. ඊටත් වැඩිය සම්බන්ධ වෙනවා. මේකදී සරුවචනන්සේ සඳහන් කරනවා ලෞකිය නැත්නම් ලෞකික ලෞකික සම්මුත උපමාවක්. එහෙමනම් සරුවචනන්සේ කියනවා මේ සූර්යා සරුවචනන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලත් අදත් ලෝකේ වැඩිම කෙනෙක් ගරු කරන දෙයියෝ. ඉන්ද්‍ර කියලා නමක් මේක පාවිච්චි කරනවා. මනස ඉස්ලාම දිව්‍ය අධහැමිල්ල එහෙම නැත්නම් දිව්‍ය ලෝකෙන් ඉන්න බලවතෙක් මේ ලෝකේ ඔක්කොම කටයුතු කර දෙනවා වගේ කියන අදහසවලදී සූර්ය දිව්‍ය රාජ්‍ය තමයි අදහලා තියෙන්නේ. ලෝකේ පවතින ඔක්කොම ආගම් වල ප්‍රධාන මුල් ආගම් වල තිබිලා තියෙන්නේ ওই සිවුරිය දේවාල ඒ නිසා සූර්යාගේ නැගීම මංගල කාරණාවක් ආරම්භයක් උදයක් සමුදයක් වශයෙන් සඳහන් කරලා තියෙනවා. දවසේ ආරම්භය සූර්ය නැගීම අවුරුද්දේ ආරම්භය මීන මේෂ රාශියේ සූර්ය නැගීම මේ විදිහට උඟා දේවල් වලට ඒ සූර්ය සම්බන්ධය තියෙනවා. සර්වඥාන්සේ සඳහන් කරන මේ වගේ අතිවිශේෂ සුවිශේෂ ආරම්භක වැදගත් වැඩපිළිවෙල් වල ස්වභාවික පූර්වංගම පූර්ව නිමිති තියෙනවා කියලා. ඒ පූර්ව නිමිති පෙන්නලයි ඒ ප්‍රධාන සිද්ධිය සිද්ධ වෙන්නේ. මේකදී පුබ්බංගම පුබ්බ නිමිත්ත පූර්වාංගම ලකුණු වගේක් පහල කරනවා නිමිති වගේක් පහල කරනවා ඊට පස්සේ තමයි සූර්යාගේ උදාව සිද්ධ වෙන්නේ මේ පහළ වෙන නිමිත්ත මේ පහළ වෙන ඌර්වංගමේ තමයි අරුණ කියන එක. අරුණ නැගිලා ඊට පස්සේ තමයි සූර්ය උදාව සිද්ධ වෙන්නේ. ඒක නිසා සූර්ය ක්‍රමයට දවස ගයිනකොට අරුණ නගින වෙලාව තමයි දවසට පටන් ගන්න වෙලාව කියලා කියන්නේ. අපි નિરાක්ෂයේ ඉන්න නිසා දාල වාසයෙන් අරුණ නැගලා පැය භාගයකට පස්සේ සූර්යා නගිනවා. වෙන විදිහකට කියනවා නම් සීතිජේ හිම කපාගෙන සූර්යා මතුවෙන්න පැය භාගයකට කලින් පෙරදිග අහසේ වර්ණ විශාල වෙනසක් ඇති වෙනවා. ඉස්සෙල්ලා මේ අරුණුවන් මැටි පාටක් අරුණ කප් අඳුර කපාගෙන මතුවෙනවා. ඒ අරුණුවන් මැටි පාට නැත්නම් රතු දුඹුරු පාට යටපත් කරගෙන සුදු ආලෝකේ මතුවෙනවා. ඒ සුදු ආලෝකේ මතුවෙලා පැය භාගයකට පස්සේ සූර්යාලෝකය සිද්ධ වෙනවා. ඒක නිසා නැගිහිට වෙරළ ඉන්න කට්ටිය ඒක දන්නවා මේ ඉස්සලා අරුණවන් පාට එනවා. ඊට පස්සේ සූර්ය සුදු පාට වෙනවා. ඊට පස්සේ සූර්යාගේ නැගිහිටින් වෙනවා. ඉතින් මේක අරුණ පූර්වංගම උබ්බ නිමිත්තක් වශයෙන් සදාන් කරනවා සූර්ය උදාවට. ඉතින් මේ වාගේ සරුවචනාංශයේ තමන් වහන්සේ මේ ලෝකයට පහල කරපු ඥාණයට එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවටත් සරුවචනාංශයේ සඳහන් කරලා තිනවා පූර්වංගම වූ පූර්ව නිමිත්තක් තියෙනවා. ඒ නිමිත්ත පහළ වුණා නම් ඒ පූර්වාංගම වෙච්ච ලක්ෂණ පහළ වුණා නම් තමයි දැනගන්න පුළුවන් නොබෝ වේලාවකින් තමන් බලාපොරොත්තු වෙනා වූ මධ්‍යම ප්‍රතිපදාවත් මධ්‍යම ප්‍රතිපදාව කෙලවර තමන් බලාපොරොත්තු වෙනා වූ ශාන්තිය ශාන්තිපදයක් ලැබෙනවා කියලා. මේ විදිහට මධ්‍යම ප්‍රතිපදාව පහළ වෙන බවට තියෙන පූර්ව නිමිත්ත තමයි අප්‍රමාදේ කියලා සරුවචාන්සේ සඳහන් කරනවා. ඒවං කෝ බික්කවේ බික්කුණෝ අරියස්ස මග්ගස්ස අරියස්ස අට්ඨාංගික මග්ගස්ස උපාදාය මෙලෙසම මහණෙනි භික්ෂුවකට ආර්ය අෂ්ටාංග මාර්ගයේ පහළ වීමේ මේ වාගම පූර්වංගමයක් තියෙනවා මේ වාගම පුබ්බ නිමිත්තක් තියෙනවා ඒ මොකද්ද යදිදං අපමාද සම්පදා නිසා යම් කෙනෙකුගේ චරිතයක යම් කෙනෙකුගේ චර්යාවක යම් කෙනෙකුගේ ශික්ෂාවක යම් කෙනෙකුගේ ප්‍රතිපදාවක අප්‍රමාදී හරියානම් අප්‍රමාදයේ ලක්ෂණ පහල කරා නම් අනිවාර්යයෙන්ම යා ආර්ය අෂ්ටාංග මාර්ගයට එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාට වැටෙනවා. ඒ නිසා මධ්‍යම ප්‍රතිපදාවේ ඒකායන මාර්ගයයි ඒකේ සැක කරන දෙයක් නැහැ. එහෙම නැත්නම් න්‍යායස් අධිකමාය නිබ්බානස්ස සච්චිකිරියාය කියලා ඒ න්‍යාය ධර්මයට හිත වැටුනොත් ආයේ කවුරක්වත් අත ගන්න ඕනේ නැහැ. ඒක නිවනටම යොමු වෙලා තියෙන්නේ. ඒක දිශාගතයි. ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ හරියටම දිශාගත වෙච්ච රතයක්. ඒ රතයට නැග්ගනම් ආය වරදින්න දෙයක් නැහැ. නමුත් ඒ රතයට නැගීමේ පූර්ව නිමිත්ත පූර්ව අංගය තමයි අප්‍රමාදී. ඒක නිසා යම් කෙනෙක් නිවන කැමැති නම් නිවන් මාර්ගය කැමැති නම් ඒ කෙනාට නැවතිලා කල්පනා කරලා බලන්න වෙනවා තමන් මේ වෙනකොට අප්‍රමාද ශික්ෂාව අප්‍රමාද ප්‍රතිපදාව චර්යාව දැනගෙන හඳුනාගෙන ජීවිතයට සම්බන්ධ කරගෙන තියෙන කියලා. ඉතින් අපි ඊයේ මේ අප්‍රමාද කියන පදය නිදර්ශනයට පාලි පාඨයේ පරිවර්තනය කරන්නේ නැතුව අප්‍රමාදී කියන පදේ අරගෙන කතා කරනකොට අපි තේරුම් ගන්න උත්සාහ කළා මේ අප්‍රමාදයේ කෙනෙක්ගේ ජීවිතය තුළ සංසාර ගමනේ තුන් ආකාරයකින් නැగిලා එනවා අරුණුවන් සුදු අරුණුවන් පාට වෙනවා ඊගාට සුදු පාට වෙනවා ඊට පස්සේ සුදු පාටින් අහසෙන් තුනෙන් එකක් විතර බබලනවා ඒ වෙනකොට තමයි සූර්යයා යන්තම් නැగిලා හිටින්නේ අනිත් වගේ මේ අප්‍රමාදයේ අරුණුවන් පාටට සම්බන්ධ කරන්න පුළුවන් සීල ශික්ෂාව ඒ සීල ශික්ෂාවේදී කෙනෙක් මෙතවක් කල් සංසාරේ නොතිබිච්ච විදිහට තමන්ගේ පෞරුෂත්වේ නොතිබිච්ච විදිහට චර්යාවේ නොතිබිච්ච විදිහට තමන්ගේ කාය වචන දෙකේ උල්ලංඝනය වෙන විදිහේ වීතික්‍රමණය වෙන විදිහේ අකුසල් නොවීම පිණිස හික්මෙනවා. එහෙම නැත්නම් ශික්ෂාගරුක වෙනවා. ඒකට අපි කියනවා වීතික්‍රම කෙලෙස් වලින් අයින් වෙලා ශික්ෂාගරුක වෙච්ච එක සීල ශික්ෂාව කියලා. ඉතින් මේ ශික්ෂාව කොයි එකක් කොච්චර වෙලා කරන්න ඕනද කියන එක කිසිම සූත්‍රයක කරුවචනාංශේ නම් කරලා නැහැ. ඒ නිසා මහසී සයඩෝ ස්වාමීන් වහන්සේගේ පොතේ මුලින්ම සීල විසුද්ධිය ගැන කතා කරනකොට ඒ ස්වාමීන් වහන්සේ බෞද්ධ භික්ෂුවක් විදිහට තේරවාද උගාක් සිල්වන්ත විනයගරුක භික්ෂුවක් විදියට මේ ගිහියත්තන්ට මේ සුද්ධ විපස්සනාව හඳුන්වා දීමේදී නොකිය කියනවා ගොඩනෙක් ගිහියෝ අපි මේ භාවනාවක් කරන තරම් මධ්‍යම ප්‍රතිපදාවට එළඹෙන්න තරම් සීල සම්පන්න නැහැ අපි එදිනෙදා ජීවිතේ අපි අතින් ගොඩක් පව් සිද්ධ වෙනවා ඒක නිසා අපට භාවනා කැප නැහැ අපිට උරුම නැහැ කියලා අව탁සීරුවක් කරගෙන අවමානයකට ලක් වෙලා ඉන්නේ. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ මුළු ත්‍රිපිටකයම ගෙනල්ලා පෙන්නනවා කිසිම තැනක සරුවචනාංශයේ කිසිම වෙලාවක කිසිම කෙනෙකුට ඔබට අප්‍රමාද වෙන්න භාවනා කරන මෙන්න මේ සීලෙ තියෙන්න ඕනයි කියලා කිසිම සීලයක් වෙන්නවත් නැහැ. ඒ සීලයේ සමාදන් වෙලා මෙච්චර චිත්තක්ෂණ ගාණක් ඉන්න ඕනේ. මෙච්චර විනාඩි ගාණක් ඉන්න ඕනේ. මෙච්චර දවස් ගාණක් ඉන්න ඕනේ. මෙච්චර සති ගාණක් ඉන්න ඕනේ මෙච්චර සුමාන ගාණක් මාස ගාණක් ඉන්න ඕනේ කිසිම දැනක නැහැ. ඒ නිසා අප්‍රමාද කියන ಪದේ වගේ ප්‍රායෝගික පැත්තකින් ශික්ෂාව තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න හදන ඇත්තෝ මේ විදිහට ණය ක්‍රමයට එහෙම නැත්නම් තර්කණයට අනුව තේරුම් ගන්න ඕනේ මේ ශික්ෂාව දීලා තියෙන කෙනෙකුගේ විමුක්තිය පිණිස මිස තමන් අව탁සීරු කරන්න හෝ අනුන් අව탁සීරු කරන්න ගත්ත මිනුම් කෝදුවක් නෙමෙයි. ඒ වගේම ශික්ෂාවතින් Taman දවසින් දවස දවසින් දවස දියුණු වෙනවා නම් එච්චරම තමයි කෙනෙකුට විශ්වාසයේ අවික්ෂිප්ත භාවය පිණිස හේතු වෙන්නේ. උන්සා කවදාකවත් අපි දැන් මම ශික්ෂා නැහැ කියලා භාවනා අතාරින්නත් නරකයි. භාවනා කරනකොට මගේ ශික්ෂාව දැන් සම්පූර්ණයි කියලා සන්තෝෂ වෙන්නත් තරකයි. රහත් උනත් කළ යුතු කාරණා ටිකක් තියෙනවා. ඇවතුම් පැවතුම් තියෙනවා. ඒක නිසා අපේ ශික්ෂාව සීල ශික්ෂාව අදි සීල ශික්ෂාව බවට නිතරපත් වෙන්න ඕනේ. යම් කිසි කෙනෙක් ඊට ප්‍රස්තාවක් තියේදී ඥානයක් තියේදී ඒ අදි ශික්ෂා પ્રાપ્තියටපත් උනේ නැත්තම් ඊයේ ශික්ෂා මාර්ගයෙන් ඉදිරියට ගමන් කළ යුතු ගියේ නැත්නම් ඒ වෙන අඩුපාඩුව කවදාකවත් සමාධි ශික්ෂාවෙන්වත් ප්‍රඥා ශික්ෂාවෙන්වත් සම්පූර්ණ කරන්න බෑ. නිසා හැමදාම පටිතද කරගන්න ඕනේ. බලන්න ඕනේ මම අද මෙතන ඉන්නේ. දැන් මං ඉන්න තත්ත්වයේ හැටියට බලනකොට මේ ශික්ෂාව මීට වැඩිය උත්කෘෂ්ඨ මට්ටමට අධි ශික්ෂාවක් බවට පත් කරගන්න පුළුවන්ද කියන එක ළඟ ඉන්න කෙනාට තේරෙන්නේ නැහැ. අම්මට තාත්තට තේරෙන්නේ නැහැ. ගුරුවරට තේරෙන්නේ නැහැ. Taman දැනගන්න ඕනේ දැන් මගේ ප්‍රතිපදාව හරි නිසා මට වෙන්නට වැඩිය ශික්ෂාගරුක වෙන්න පුළුවන් එක්ක ශික්ෂා පදානුව එහෙම නැත්නම් ඒකට කරන ගෞරවයේ අනුව නිසා නිතරම යෝගාවචරගේ විමසුම් දුන තියෙන්න ඕනේ ශික්ෂාව අධි ශික්ෂාවක් බාටපත් කරගන්න. ඉතින් අපි සාමාන්‍ය වචනෙන් කියනවා පංචිල් පද පහ මූලික පදනම මහ පොළොව ආදී. ඒකේ ඉන්න කෙනා හැකි හැකි වේලාවක ආජීවට්ටමක සීලයට නගින්න පුළුවන් නම් එයා ආජීවයේ වශයෙන් බැදෙනවා. එහෙම ඉන්න කෙනාට තේරෙනවා නම් උපෝසතාඨාංග සීලයට යන්න පුළුවන් తాවකාලික වශයෙන් හෝ ඒක පුළුවන් තරම් ඉදිරියට යන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් නම් ජීවිත කාලයේ වශයෙන් නැත්නම් ස්ථාවරම ආජීවට්ටමක සීලේ ඉන්නවා. ඊට පස්සේ නවංග උපෝසතේට දසංග උපෝසත වශයෙන් යන්න පුළුවන් නම් ඒ යා හැකි මාර්ගයේ තිබියදී නොයා සිටීමෙන් වෙන පාඩුව කොච්චර භවනා කරත් කම ගන්න බෑ. ඒක සීල ශික්ෂාවෙන්ම කරන්න ඕන. ඉතින් ඒ වෙලාවේදී ඒ ශික්ෂාව ඒ ඉදිරි ගමන කරන්නේ නැතුව භාවනා ඉදිරියට කරන්න ගියාට හුලං ගැන අයරෙකට පැච් එකක් තියෙන ටයර් එකට හුලං ගන්නවා වගේ ටික වේලාවක් යනකොට ආය හුලං බයිනවා. ඒ නිසා ඒක පිළියම් කරන්න ඕනේ. එහෙම කරනකොට තමයි තේරෙනවා ඒ ශික්ෂාව අලුත් කිරීම නිසා හිත අලුත් වෙනවා. ඒකට භාවනාවට ප්‍රබෝධයක් ඇති වෙනවා. භාවනා පිළිබඳව කරගෙන යන්න මේක මට අම්මා අප්පා දීප එකක් නෙවෙයි, ගුරු රෙද්දීප එකක් නෙවෙයි, පෙරපින්ට පහළ වෙච්ච එකක් නෙවෙයි. මගේ ඥානීය නිසා මම විහිං ශික්ෂා කරක වෙනවා. සමාදාය සික්කති සික්ඛාපදේ සික්ඛාපද සමාදන් වෙලා රකින්න. ආන්න මේක අප්‍රමාදයට වැඩ. එවන්තු රැකිය හැකිව තියෙද්දි අවත් අඩු ශික්ෂාව ලංසෝකට අපි ගිවිස ගන්නවා නම් ප්‍රමාදය කියලා කියන්නේ. අන්නේ විදිහට දවසින් දවස දවසින් දවස මේ ශික්ෂාව දිනු කරනකොට මැරිලා උපන්නා වගේ මහ පුදුම හිත අලුත් වෙන ගතියක් තියෙනවා. ඒ නිසා නිතර එහෙම කෙනාට ආවර්ජනය කරලා බලනකොට මම පටන් ගන්නකොට මෙන්න මෙතන හිටියේ මම දවසින් දවස දවසින් දවස අප්‍රමාද ප්‍රතිපදාවේ සීල ශික්ෂාව පැත්තෙන් මෙන්න මෙච්චර ඉස්සරහට ගිහිල්ලා තියෙනවා කියලා Tamanටම සංසන්දනය කරලා හිත අලුත් කරගන්න පුළුවන් මේක මාන්නයට කරන වැඩක්වත් ලෝකෙට පරකාශයට කියාපාන වැඩකුත් නෙමෙයි මෙන්න මේ විදිහට ඉඳීම නිසා ලැබෙන ආනිසංශය තමයි විපිලිසරකම නැතිවීම එහෙම නැත්නම් හිත අන්දමන්ද වෙන්නේ නැහැ. Taman දන්නවා විශේෂයෙන් කවුරුවත් ඇවිල්ලා නම්බුනාම දුන්නට මගේ ශක්ති ප්‍රමාණයෙන් මම ක්ෂණ සම්පත්තිය කියන එක අඳුනනවා. මම චිත්තක්ෂණයක්වත් අහක දාන්න නැතුව සීල ශික්ෂාව රකිනවා. ඊට පස්සේ තමයි යාට සිද්ධ වෙන්නේ මේ කය වචන දෙක හික්මවා ගැනීමෙන් මේ විදියට හිත අලුත් කරගන්න පුළුවන් වුණාට හිත සකස් කරගත්තේ නැත්නම් මේ කය වචන දෙක ආරස්සා කරන රකින්න සීල චරිතය තරම් නොවන ආකාරයට කඩා වැටෙන්න ඉඩ තියෙනවා. මායින් කරගන්න බැරි තරමට හිත අකීකරු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා යාට තේරෙනවා මේ සීලයක පැවැත්ම පවතින්නේ කය වචන දෙකේ හික්මීමෙන් විතරක් නෙවෙයි හිත හික්ම ගන්න ඕනේ. ඒ සඳහා හොයන බලන කෙනාට එතකොට සීල ශික්ෂාට වෙනස් ක්‍රමයකින් තමයි සමාධි ශික්ෂාව ඉදිරිපත් වෙන්නේ. එතකොට එයා අපි අර ඊයේ මතක් කරගත්ත විදිහට එක අරමුණක හිත ඇදබැඳ තබා ගැනීම, ඒකාග්‍ර කිරීම, ඒකෝදි භාවයටපත් කිරීම කියන කටයුත්තට යනවා. ඉතින් මේ කටයුත්තට ගියාට පස්සේ තමයි ඇත්තටම කියනවා නම් කෙනෙකුට අර කයෙන් වචනෙන් අකුසල් නොකිරුවට අකුසල් වලට නැඹුරු වෙච්ච ඒ පැත්තට නතු වෙච්ච පාලනයකින් තොර හිතේ අවලං ගතියක්. හිතේ අශික්ෂිත ගතියක්. න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ නැති ගතියක්. දැන් සරුවචන වහන්සේ කියන විදිහට පිස්සු ඇදිච්ච රිලෙවෙක් වාගේ කිසිම චර්යාවක් නැති ගතියක් තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා සමහර විටක සීලය පමණක් රැකගෙන හිටපු කෙනෙක් භාවනාට ගියාට පස්සේ සාධාරණ සැකයක් මතුවෙනවා මම භාවනාව නිසා මං මගේ හිත මෙච්චරම පාලනය කරගන්න බැරි කාමයට නතු වෙන, ද්වේෂයට මත් වෙන, නිදිමත හැදෙන, අතීතනාගතයට දුවන, සැක කරන ගතියක් තියෙනව නේද කියලා. මේ නිසා බණ අහලා නැත්තම්, ලෑස්තිලා ගියේ නැත්තම්, අර සීල රැගෙන හිටපේන භාවනාවට ගිය ගම තමන් පිළිබඳව අව탁සීරුවකට වැටෙන්න ඉඩ තියෙනවා. මොකද මේ භාවනාවට ගිහිල්ලා අරමුණට හිත දාපු ගම අර යට වෙලා තිබිච්ච කාම ගුණයන් නෙවෙයි නමුත් කාම සංඥාවල් ඇවිල්ලා මෙයාට নানা විදියෙන් පීඩා කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ নানা විදියට ගසාගෙන යන මේ හිත අල්ලබදා තබා ගැනීමට අපි අරමුණක් අරගෙන අප්‍රමාදේ නැත්තම් සතිය කියන යොත කඹේ දාලා මේ දෙකකට අල්ලලා බඳින්න හදනකොට කැලෙන්ගෙනම කුළුමී හරකෙක් වාගේ මේ හිතේ අවලං ගති, කුළු ගති, කෝඩු ගති කොච්චර දෝ පහළ වෙනවා. ඉතින් මේ ධර්මයේ නොදන්න කෙනා, භාවනාවේ අත්දැකීම් නැති කෙනා, ඒ හිතේ පහළ වෙන කෝඩු ගති, කෝලු ගති, කෝල ගති, අශික්ෂිත ගති, අවලං ගති මම කියාගෙන මගේ කියාගෙන පුදුමාකාර තැවිල්ලක් ඇවෙනවා. කියා ගන්න බැරුව ඉන්නවා. මං හිතුවේ නෑ මගේ හිත මෙච්චරම නොසන්ඩාලයි කියලා. මං හිතුවේ නෑ මගේ හිත මෙච්චර අවලං කියලා. මං හිතුවේ නෑ මගේ හිත මෙච්චරම කීවට නානොයි කියලා. මට Taman හිතාන හිටපු ඒ චිත්ත රූපේට සෑයෙන හානි සිද්ධ වෙනවා. ඒකට හේතුවක් තමයි අරමුණකට හිත යොදනකොට හිත අරමුණටපත් නොවි පිටපැනීමේ හැම දුර්ලකමක්ම මම කියාගෙන මගේ කියාගෙන මගේ ආත්මය කරගන්න ගත්තොත් ඒ මනුස්සයාට ගොඩ දාපු මාළුවෙක් වගේ තැවෙන්න සිද්ධ වෙනවා. දෙකට කපපු පණුවෙක් වගේ සැලෙන්න සිද්ධ වෙනවා. කැඩිච්ච හූණු වලිගයක් වගේ ගැහෙන්න සිද්ධ වෙනවා. කවුරක්වත් දන්නේ නැහැ මේ භාවනාවට පහින කවුරක්වත් මේකට උත්තරයක් දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේම ගොඩක් භාවනා කරනකම් හිතන්නේ මේ හිත පිට යන එක මගේ දුර්ලකමක්. හිත පිට යන්නේ මගේ සීලෙ මැදි නිසා. හිත පිට මන්න සද්ධාව නැති නිසා. පිං මදි නිසා නැත්නම් කවුරු හරි මොනවා හරි මට කරදර කරපු නිසා ආදිවාසී මේ ආත්මවාදීව ලක්ෂිකුත් එකක් උත්තර හොයනවා. නමුත් හුඟක් භාවනා කරලා තවදුරටත් ඇත්ත වශයෙන්ම කියනවා නම් භාවනාවට තමන්ට යම් පරිචයක් අත්දැකීමක් ඇතුව කාට හරි උදව් කරන්න ගිය දවසේ තමයි තේරෙන්නේ මේ කතාව කොච්චර අමාරුද කියලා දෙන්නේ. ඕනෙම ආධුනිකයෙක් හිතන්නේ මේ හිත පිට යන එක මගේ දුර්ලකමක් මගේ වැරද්දක් එහෙම නැත්නම් ඒක තමන්ගේ තියෙන නුසුදුසුකමක් අභෞවියතාවයක් කියලා. ඒ කෙනාට කොච්චර කිව්වත් භාවනා නොකර සීල් රකින්න කෙනාට ඔහොම ප්‍රශ්නයක් එන්නේ නැහැ. සීලෙකුත් රැකලා භාවනා කරන කෙනාට තමයි ප්‍රශ්නේ එන්නේ. ඒ නිසා ඔය ප්‍රශ්නේ වැටහීම භාවනාවේ ප්‍රතිඵලයක්. හිත එක තැනක තියන්න බැරි බව තේරුම් ගන්න එක භාවනා ප්‍රතිඵලයක්. ඔය ගැඹුරෙන් කියන්නේ අනාත්ම තත්ත්වයයි. ආණ්ඩුමට්ටු කරගන්න බැරි තත්ත්වය. ඔකට හික්මනාප කරන්න එපා. ඔබ සතුටින් බාර ගන්න. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ ඔය පාලනයක් කරගන්න බැරි කම තියෙද්දී පාලනය කරන්න පුළුවන් කියලා හිත හදාගෙන සතුටු වුණාට ඒක මත්වීමක් පමණයි. ඒක මදේට වැටෙන එක ප්‍රමාදයට වැටෙනවා. දැන් Taman දන්නවා හොඳට හයිය හතේ තියෙන වෙලාවේ හොඳ සීලක පිහිටලා හොඳ භාවනා කරන පිරිසක් මැද ඉඳගෙන ඉන්නකොට තේරෙන පටන් ගන්නවා හිතේ අවලං ගතිය. නොකෑමනා දහපතුරා පට්ට පඳුරු දේවල් තමයි කල්පනා කර කර ඉන්නේ. මේක පුද්ගලික ලෙඩක් නෙමෙයි. මේක මානව මනසේ හැටි. අනික් ගොල්ල ඒකට කැමති නැති නිසා විවිධ විනෝදාංශ හරහා විවිධ මතයන් මද්ද්‍රව්‍ය හරහා ප්‍රමාද හරහා මේකට මුහුණ දෙන්නේ නැත්තේ. ඒක නිසා සරුවචනසේ සඳහන් කරනවා භාවනා කරන එකනා මදයට පමාදයට හේතු වෙන මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා. ඒක දැක්කට පස්සේ හුඟ දෙනකොට හිතෙනවා මේක නොකර භාවනා නොකර එක්ක නිදි මතයට දාගෙන එහෙ නැත්නම් කයිවාරු මතයට දාගෙන එහෙ නැත්නම් මොන හරි මතයකට දාගෙන පැත්තකට යනවා. නමුත් එහෙම කිසි මතයකට හිත දාන්නෙත් නැතුව හිතේ තියෙන මේ අවලංගතිය ඊවානාහන ගතිය ආණ්ඩු මට්ටු කරන්න බැරි ගතියට මූණ දීලා ඒටි ඒටි කාලසටහනක් දිනචරියාව පවත්වන මනුස්සයාට වන්දට පාඩු නැහැ. එහෙම කෙනාට යෝගාවචරය කිව්වට පාඩු නැහැ. මොකද කිසිම කෙනෙකුට පටන් ගන්නකොට සතුටු වෙන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. වෙන්නෙම හිතේ තියෙන නොසණ්ඩාල ගති, නැහැදිච්ච ගති. ඒටි ඒදිත් මේ යෝගාවචරය ලදලද අවස්ථාවේ අරමුණේම හිත තියාගෙන ඉන්නකොට ඒ සමත භාවනාවෙන් කොටසක් උද්දෘත කරලා ගත්තොත් පොත්පත්වල දැනුම මෙතෙන් අපි ලං කරගත්තොත් අරමුණක මම දර්ශනයක් ගත්තොත් පර්යංක භාවනාවක ඉන්න යෝගාවචරයක ආනාපානෙ තියෙනකොට ඒ අරමුණේ නොසිත පැන යන්න පුළුවන්නේ දොරවල් 6කින් විතරයි සමස්තයක් වශයෙන් බලනවා හැම කෙනාටම හයම නෑ. එක්කෙනෙකුට සමහරට දෙකක් හතරක් විතර තියෙනවා. මුළු භාවනා පන්තියම ගත්තොත් මේ හයෙන් තමයි හිත පිටපණින නිසා යෝගාවචරය අරමුණට හිත පවත්තන ගම. නැත්නම් අරමුණට නැවත නැවත හිත මේවනකම බලන්න ඕනේ මේ දොරවල් හයෙන් කොයි එකෙන්ද හිත පිටපණින්නේ කියලා. එතකොට තමන්න කාරණා දෙකක් වැටෙනවා. මොකද්ද? දවසින් දවස දවසින් දවස තමන් අරමුණත් එක්ක ඇසුර අරමුණත් එක්ක හාදගතිය අරමුණත් එක්ක ගත කරන ගතිය අඩු වෙනවද වැඩි වෙනවද දෙක තමයි මේ දොරවල් හයින් මගේ හිත කියන එක වැඩියෙන්ම හිත පිටපනින්න මොකෙන්ද කියලා. ඒකෙන් තමයි චරිත ලක්ෂණ අල්ලන්න පුළුවන්. ඒක නිසා මේකට බය වෙනවා වෙනුවට මේක වෙදෙක් රෝග නිర్ణයක් කරන්න හදන වෙලාවක් වගේ. දොස්තර කෙනෙක් විවිධ පරීක්ෂණ යොදලා මේ ලෙඩේ මූල අල්ලන්න හදනවා වගේ හිතට හිත පණින පණින වෙලාවේ බලලා කොයි දොරෙන්ද වැඩියෙන් පණින්නේ කියලා අල්ලගත්තොත් ඒක සාතික කරගත්තොත් පැහැදිලිවම කියන්න පුළුවන් ඒ දේ ඒ කෙනාට වෙන කාටවත් හොයලා දෙන්න බෑ. තමන්ම හොයාගන්න ඕනේ. එනිසා අපි වෙලා ටිකක් ගමු. මොනගේ අරමුණකට හිත යොමු කරාට පස්සේ හිත පිට පණින පැති. සර්වචනසේ දේශනා කළා තියෙනවා අපි මේ පහුගිය දවස්වල කියුවේ තේරනාමක සූත්‍රය අන්න ඒකෙදී සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා අතීතයට යෑම සහ අනාගතයට පැනීම කියලා හිත කාලය අනුව ඉස්සරහට පස්සරහට දුවන්න බලනවා කවදාකවත් වර්තමානයේ ඉන්න කැමති නැහැ. ඒ නිසා තමන් කල්පනා කරලා බලන්න ඕන භාවනා කරනකොට මෙතන ඉන්න සමහර ඇත්තෝ උගාක් වෙලාට පිච්ච දේවල් ගැන කල්පනා කරලා පශ්චාත්තාප වෙනවා. ඒ පශ්චාත්තාප වෙන හැම චිත්තක්ෂණයම වර්තමාන මොහොත නෙවෙයි තියෙන ප්‍රමාදේ. ඒ කල්පනා කරන හැම වෙලාවකම පශ්චාත්තාපේ විතරයි හිතට ඉතුරුනේ සතුට නෙවෙයි. සමාධියක් නැහැ. නිසා පසුගාමින ආචාර්යවරු සඳහන් කළ තියෙනවා අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානුපතිනං සමාධිස පරිපන්තෝ. අතීතේ යම් මේකෙන් අනුධාවනය කළොත් අතීතනෝ හිත ගියොත් වික්ෂෝපය තමයි ඒකාන්ත ප්‍රතිඵලය. සමාධියට පරිපන්තයි සමාධියට බාධායි. සතිය නෑ ප්‍රමාදයට වැටෙනවා. නිසා භාවනා කරනකොට බලන්න ඕනේ තමන් වැඩියෙන්ම තමන්ගේ හිත පිට යාම හිතවිලි දිගේ අතීතයට දෙන්නේ. සමහරෙක්ගේ තියෙන අනාගතයට ඉස්සරහට ගිහිල්ලා අනාගත සැලසුම් හදලා හිත විකම්පිත බවටපත් වෙනවා. කුතුහල දන දනවනවා. අනාගත පටිකංකරං චිත්තං විකම්පිතං කිය. ඉතින් ඒ නිසා යෝගාවචරයේ කමඨාන් සුද්ධ කරන කිව්වොත් ස්වාමීන් වහන්සේ ආනාපානට හිත යොදාගෙන ඉන්නකොට මගේ හිත පිට යනවා කියලා කිව්වොත් ගුරුවරයා පොඩි ඉඟියක් දෙනවා ඔය හිත පිට යන්නේ අතීතයටද අනාගතයටද කියලා සපේලා කියන්නේ කියලා. ඒතකොට යෝගාවචරයට අර ඉස්සර වගේ අතීතයට යනකොට අනාගතයට යනකොට පශ්චාත්තාප වෙනවා විනුවට සැලකිල්ලෙන් බලන්න වෙනවා. උත්තරයක් දෙන්න නම් ඒක නරකක් වැරද්දක් අත්තරද්දක් වශයෙන් නෙවෙයි ඇති වෙනකොටම ඉතියන්නේ අතීතයට අනාගතයට කියලා. මේකේ පුංචි කතා රසය වැඩි කිරීමට බහුසුත භාවය වැඩි කිරීමට කියනවා නම් වයසට ගිය ඇත්තෝ මධ්‍යම වයස පැනපු ඇත්තෝ අතීතයේ කල්පනා කරලා පශ්චාත්තාප වෙන ගතිය වැඩි. ජීවිතයේ මැද වයස දක්වා පැමිණ තරුණ පිරිස් අනාගතය ගැන සැලසුම් කරලා කම්පන කරනවා වැඩි. ඒ නිසා අපිට හිතා ගන්න පුළුවන් භාවනා කරලා වැඩ කරන යනකොට මේ වයසට ගිය ඇත්තෝ වෙච්ච දේවල් ගැන පශ්චාත්තාප වෙනවා වැඩි. අලුත් ඇත්තෝ තරුණ ඇත්තෝ කරන්න තියෙන දේවල් ගැන පශ්චාත්තාප වෙනවා වැඩි. ඒ වගේම බටහිර චින්තනයේ හිත නැත්තෝ නිතරම අනාගතයට තමයි සැලසුම් හදාන්නේ. ආශියාකර ක්‍රමයේ හිත නැත්තෝ අතීතය ගැන පශ්චාත්තාප වෙනවා. මේවා නිකන් දාලා සටහන්. ඒ නිසා Taman තේරුම් ගන්න වෙනවා අතීතයට යනවනම් අතීතයට යෑම පශ්චාත්තාප වීම සතිය කැඩීම සමාධිය කැඩීම කියන ලක්ෂණ හතරක් එතන තියෙනවා. අනාගතයට යන කෙනාට වෙනවා අනාගතයට යන්නේ සතිය කැඩෙනවා කුතුහල දනවනවා, විකම්පිත වෙනවා, සමාධිය කැඩෙනවා. මේවා චතුරාර්ය සත්‍ය වගේ සත්‍යයි. නිසා වෙන වෙන ගානේ මේක පිළිසින්දින්න පුළුවන් නම් අපි ධර්මතාවයක් ඉගෙන ගන්න ඒ පශ්චාත්තාපය නෙවෙයි. වැරද්දක් නෙවෙයි. ඒ නිසා මේ දේ කමඨාන සුද්ධ කරනකොට සපේලා කියන්න පුළුවන් නම් ඒ යෝගාවචරය ඒකාන්තෙම ඉදිරියට යනවා. වැරද්දක් හරහා මේ ඉදිරියට යනවා. අත්තරද්දක් හරහා ඉදිරියට යනවා. අනිත් දෙක තමයි භාවනා කර කර ඉන්නකොට තමන්ගේ අරමුණට හෝ භාවනාවට අභිනතිය පහළ වෙන්න පුළුවන් ලොකු සතුටක් අරමුණේ හිත හිටියා කවදාකවත් නැති විදිහට ඊට වැඩිය අද හොඳයි අරමුණේ හොඳට මුලැමැදාග පේනවා අරමුණේ විස්තර පේනවා කියලා භාවනාවට ලොකු නැතිය කියන එකෙන් අදහස් කරන්නේ කාන්දමට අවදි යකඩ කැල්ලක් වගේ කාන්තිමත් ගතියක් අයෂ්කාන්ත ගතියක් එනවා සමහර වෙලාවට එපා වෙනවා. කොච්චරද කියනවනම් අරමුණේම හිත හිටිනවා. ආස්වාසේ පස්සේ පස්වාසේ ප්‍රස්වාස පස්සේ ආස්වාසේ පේනවා. ඒ වුණාට නීරස වෙනවා. ඒක හිතාගන්න බැරි විදිහට කවදාකවත් නැති විදිහට අරමුණට මොනට මොන දාලා හිටිනවා. හරියට කියත හැකි මේ වෙලාවේ ආස්වාද සිද්ධ වෙනවා හරියට කියත හැකි මේ වෙලාවට ප්‍රසවාසය සිද්ධ වෙනවා කියලා. නමුත් හිත හේ බාල කම්මැලි වෙලා නීරස වෙන වෙලාවක්. අරමුණ නීරස වුණා නෙවෙයි. අරමුණ ඇත්තටම හිතට මූණට මූණ දාලා හිටියත් නීරස භාව වෙනවා. සමහරට අරමුණෙන් හිත පිට යනවා කියලා නීරස වෙනවා. සමහර විටක අරමුණෙන් හිත පිට ගිහිල්ලා කාම අරමුණක හිත බැඳිලා එතන අභිනතිය පහළ වෙනවා. නිසා යෝගාවචරය දැනගන්න ඕනේ අරමුණ නිසා මනාපමනාප දෙක ඉන්න පුළුවන්. අරමුණෙන් හිත පිට පැනීම නිසා මනාපමනාප දෙක පහළ වෙන්න පුළුවන්. ආනේ ඒ අනුව අභිනත හිත එන්නේ సౌందర్యාත්මක පැත්තට රාග යන රාග චරිතවල අර මුන්නට බැඳි පොඩි අත වාචයක් හම්බෙච්ච ගමන් ඉස්සරහ ගමනක් ගිය ගමන් ඒ ගැන අබිරමණය කර කර ඉන්නේ. සමහර චරිත ද්වේෂ චරිත දේවල් විග්‍රහ කරලා බලන ගතිය වැඩි. ඒ කෙනාට අරමුණේ නීරසකම් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමන් විනිශ්චය කරන්න නැතුව නැවත නැවත සිද්ධ වෙන්නේ භාවනාට වරමුණට අබිනත වීමද අපනත වීමද කියන එක සපේලා කියන්න පුළුවන් නම් කමඨානේදී ටික කාලයක් යනකොට කමඨාන් සුද්ධ කරන්න ඕනේ වෙන්නේ නැහැ තමන්ටම තේරෙනවා. සමහර විටක ඒක තේරෙනවා කියන්න දන්නේ නැහැ. සමහර විටක එහෙම විමසුන් නොනකින් මේක බලන්නේ නැහැ. ඒක කමඨාන් සුද්ධ කරන කියලා දෙනවා මේ චෝදනාව හරියි මේ චෝදනා කරනකොට මේ අභිනතිය කියන මනාප නිසාද චෝදනා වෙන්නේ අපනතිය කියලා කියන කම්මැලිකම නිරසකම ආදකම නිසාද කියලා ඒ කට උත්තරේ මේ තොරතුරු අඩංගු කරන්න කියන්නේ තුන්වෙනි පැත්ත තමයි හිත කා කුණන්දු වෙලා අධික උනන්දුවටපත් වෙලා අලු කොටකට ගලක් ගැහුවා වගේ විසිටලා යනවා සමහර වෙලාවට හුඟක් සීතල වෙලා නිින්දට වැටෙනවා. හිත හැංගී ගන්නවා. මේ දෙකත් පුද්ගල චරිත අනුව වෙනස් වෙනවා. මුගක් වෙලාවට අර කියන ප්‍රඥා චරිතය හිත විසිරී ගියා වගේ වික්ෂිප්ත භාවයටපත් වෙනවා වැඩි. සමාධියට බර චරිත නිදිමතටපත් වෙලා, ගුලි වෙලා, තීන මිද්දේටපත් වෙලා හිත පිඩු වෙන ගතියට එන්න ඉඩ තියෙනවා. ඒ දෙකෙන්ම වෙන්නේ ප්‍රමාදයට වැටෙනවා. ඒ දෙකෙන්ම වෙන්නේ සමාධිය කැඩෙනවා. ඒක නිසා කියනවා ලීනං චිත්තං කෝසජ්ජානුපතිතං සමාධිස පරිපන්තෝ අතිපග්ගහිතං චිත්තං විකම්පිතං සමාධිස පරිපන්තෝ හිත ලීන භාවයටපත් වුණොත් ගුලි වෙලා කැටි ගැහිලා නිදිමත වෙලා සමාධියෙන් හැලෙනවා සතියෙන් හැලෙනවා ඒක උනන්දු උනට වැඩි උනන්දුනොත් මේ මේ පරියන්කේදී මේ මා භාවනා වැඩමුළුවේදී නිවන් දකින්න ඕන කියලා හටමන්න පටන් අරගත්තොත් ඒත් ඇවිසෙනවා මෙන්න මේ එකක්වත් නැතුව අතීතයට යන්නෙත් නැතුව අනාගතයට යන්නෙත් නැතුව අභිනත වෙන්නෙත් නැතුව අපනත වෙන්නෙත් නැතුව සැඟවි ගන්නෙත් නැතුව උනන් උනන්දුල ඇවිසිලා යන්නෙත් නැතුව යන චිත්තක්ෂණයක් සමහර විටක යෝගාචරය අත්දකිනවා. ඒක හරියට කාඹයක් දිගේ වැටෙන්නේ නැතුව යන්න හදනවා. ඒ නැත්තම් පුස් බයිසිකල් එකක් වැටෙන්නේ නැතුව පදවගෙන යන්න පුළුවන් ගතියට එනවා. ඉතින් එතෙන්ට යනකම් අපි දන්නවා දුස්බයිසිකලයක් පුරුදු කරනකොට කවුරු හරි අතින් අල්ලන ඉඳලා හරි කොහොම හරි කරලා මෙයාට යම් ගැම්මක් සමතුලිතතාවයක් ගන්නකම් උදව් කරන්න ඕනේ. ගැම්ම ගත්තට පස්සේ සමතුලිතතාවය ගත්තට පස්සේ ටිකක් එහි මේ වෙවි වටින් වර කකුල තියතියා හරි ඉදිරියට යන්න පුළුවන් ගතියක් තියෙනවා. ආන ඒ විදිහට සමහර විටක යෝගාවචරයට මේ අව කැපෙන තැන් මගහරවල කෙලින් යන්න පුළුවන් වෙලාවක් එනවා. අන්නේ වෙලාවේදී පවා සර්වඥාන්සේ සඳහන් කරනවා මේ යෝගාවචරය ඇතුළත සුසර කිරීමක් සියුම් එකලස් කිරීමක් කරගන්න ඕනේ. එහෙම නොවුනොත් මේ කලාතුරකින් හම්බෙච්ච මේ හිත අනුශේ කෙලස් වලින් එහෙම නැත්තම් කියනවනම් වංචනික ධර්ම වලින් එහෙම නැත්තම් කියනවනම් ෂටමායාවී ගති වලින් වැටෙන්න ඉඩ තියෙනවා. දැන් වැටෙන්නේ අර වගේ කෙලෙස් වලට නෙවෙයි. Taman උපයා ගන්නලද Tamanගේ ගුණ ධර්ම කෙරෙහිම මනාපය මනාපේ පහළ වීම නිසා. ඒක නිසා අර වගේ අතීතට අනාගතයට දුවන්නේත් නැහැ. මනාපමනාප පහළ වෙන්නේත් නැහැ. නින්දට වැටෙන්නේත් නැහැ. කලබල වෙන්නේත් නැතුව දන්නවනම් මේ වෙලාවේදී යෝගාවචරයට දැනගන්න ඕනේ මේ වෙලාවේදී අර කලින් තිබුණ නීවරණ ධර්ම කාමච්ඡන්ද ව්‍යාපාදය තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච වෙනුවට එමීට යෝගාවචරයට සද්ධාව විරිය සතිය සමාධිය ප්‍රඥාව කියන ಗುಣ ධර්ම ටික එනවා මේ ಗುಣ ධර්ම ටික හරියට අතේ ඇඟිලි පහ වගේ අත දිගෑරපුවාම ඇඟිලි පස් දිශාවකටයි යොමු වෙලා තියෙන්නේ එනිසා මාපට ඇඟිලි දිශ දික් වෙච්ච දිශාවට විරුද්ධ පැත්තටයි සුළඟිලි දික් වෙන්නේ මාපටංගිල්ල ප්‍රඥාව නම් සුලංගිල්ල සද්ධාව නම් මේ දෙන දෙපැත්තටයි හිත ආදීනවා. යම් කිසි කෙනෙක්ගේ ප්‍රඥාව වැඩි වෙලා සද්ධාව වැඩි වුණොත් හිත පාරෙන් පිටට ආදිනවා. යම් කිසි කෙනෙක් ප්‍රඥාව වැඩි වෙලා සද්ධාව වැඩි වුණොත් ඒක විරුද්ධ පැත්තට පාරෙන් පිටට ආදිනවා. දැන් හොඳ රතාචාර්යවරේ අශ්වය පස් දෙනු යදපු රතයක් යොදලා අශ්වය සමබරසේ පාරෙන් ගෙනියනවා වාගේ පාරෙන් පිටපැන්නොත් ආයෙත් පාට ගන්න දක්ෂ වෙනවා වගේ දැන් මේ මගේ වැඩපිළිවෙලේ සද්ධා වැඩි වෙලාද මම මේ පාරෙන් පිට පනින්නේ ප්‍රඥා වැඩි වෙලාද මේ පාරෙන් පිට පනින්නේ කියලා ඒ යෝගාවචරයා අවදි භාවයේ අප්‍රමාද භාවයේ සතිය දිනු කරගියේ නැත්තම් ශ්‍රද්ධාව කියන්නේ තොඳ ගුණයක් ප්‍රඥාව කියන්නේ තොඳ ගුණයක් දෙකේ විෂම භාවය නිසා පාරෙන් පිට යනවා ඒ නිසා යෝගාවචරයට අතීත නාගත දිවි නැති වුණාට මනාපමනාප පහළ නොවුණාට නිින්ද නොගියට කොළොප්පු නොවුණාට මේ සද්ධා ප්‍රඥා දෙක සම්බර කිරීම පිළිබඳ හැඟීමක් නැත්නම් ඇලයින්මන්ට් සවුත් වෙච්ච වාහනයක් වගේ පැත්තකට අදින්න ගන්න. ඉතින් ඒකට වීල් ඇලයින්මන්ට් එක හදා ගන්න. ඔක්කොම හොඳයි. බ්‍රේක් හොඳයි, සිග්නල් ලයිට් හොඳයි, එන්ජින් එක හොඳයි, කාබරේටර් එක හොඳයි, බැටරිය හොඳයි, ඩයිනමෝ ඔක්කොම හොඳයි. නමුත් ඇලයින්මන්ට් සවුත් වෙලා තියෙන්නේ කුරේ ගෙවිලා වගේ භාගයට ගොනා යන්නේ අඩමාණයට කියලා ඉතින් එක පැත්තට අදින්න පටන් ගන්නවා. ඒක අනිත් පැත්තට දාගන්න කියලා දෙන්න පුළුවන්. නමුත් Taman ඒක සුසර කරගන්න දන්නේ නැත්නම් ඒ පැත්තටම අදිනවා. තවත් දෙන්නෙක් ඉන්නවා මෙතෙන්දී අපිට සලකන්න සමාධිය සහ වීර්යය. යම් වෙලාවක සමාධි පැත්ත අපි ගත්තොත් බෙදගිල්ල කියලා වීරිය කියලා කිව්වොත් දබරගිල්ල කියලා. දිගහැරියට පස්සේ මේ දෙන්න දෙපැත්තට වැඩ කරන්නේ. වීරිය අදින්නේ එක පැත්තකට, දබරගිල්ල අදින්නේ වීරිය අදින්නේ එක පැත්තකට, සමාධිය අදින්නේ එක පැත්තකට. සමාධිය වැඩි වෙච්ච ගමන් නින්දට බර වෙනවා. වීරිය වැඩි වෙච්ච ගමන් කුලප්පු වෙනවා. ඉතින් මේ දෙකෙන් වැඩිය තමන් භාවනාවට අතුරු ආන්තරා සිද්ධ වෙන්නේ කොහෙන්ද කියන එක දැනගන්න එක භාවනාවේදී වැරද්ද වෙනකොටම කෙරුවේ නැත්නම් කාටවත් මූණ දිහා බැලලා කියන්න බෑ. මෙයාට මේ වීර්ය පැත්තට අදින කෙනෙක් මෙයා මෙයා සමාජය පැත්තට අදින කෙනෙක් කියලා කියන්න බෑ. ඒ නිසා වැරද්ද වෙන්න අරින්න. ඒක සමාජ ආදරෙන් සාදරෙන් බාර ගන්නව නෙවෙයි වැරද්ද. වැරදි වෙනවා. පෙරද වෙලාදි බලනකොට මගේ වහනා ගොඩක් යන්නේ නීතිමත පැත්තටද එහෙම නැත්නම් වීර්ය අධික භාවය නිසා වික්ෂිප්ත වෙන පැත්තටද කියලා. මෙන්න මේ දෙක සමබර කරනකොට සද්ධාවයි වීර්ය ප්‍රඥාවයි වීර්යයි සමාධියයි මේ මැද තියෙන දිගම ඇඟිල්ලට තමයි සතිය කියලා කියන්නේ අප්‍රමාදය කියලා කියන්නේ එයා කරන්නේ මේ අනිකේව විෂම්බරද කියලා බලන එක තමයි. මේ අවශ්‍ය ගුණ ධර්ම හතරක් මේ කතා කරන්නේ. ශ්‍රද්ධාවත් හොඳයි, ප්‍රඥාවත් හොඳයි, වීර්යයත් හොඳයි, සමාධියත් හොඳයි. නමුත් මේ විෂමබර වුණොත් හරියට සමබර වුණේ නැත්තම් එක පැත්තකට ආවිනවා. එතකොට අපේ සතිය අප්‍රමාදේ දැනගෙන ඒක අනුන්ගේ දෙයක් බලනවා වගේ හරියට wheel alignment බලනවා වගේ එහෙම නැත්නම් උදාහරණයක් වශයෙන් කිව්වොත් ලීයක් ගන්න වඩුවා ඒ ලීය හොඳට මට්ටමද කියලා බලන කන හැට බලනවානේ කැහක් වහලා බලනවා හරියට අනුන්ගේ වැරද්දක් හොයන්න හදනවා වගේ තමන්ගෙම ගාපු ලීය බලනවා එහෙම බැලුවේ නැත්නම් හිතා ගන්න බෑ ලීය ගානට ගෙවිලාද කියලා ඒ වරින් වර වරින් වර ඒ වඩුව කන හැට තියලා බලනවා. බලන්නේ මොකටද? මේක සමතන සමතව තියනවද කියලා. ඒ වගේ තමන්ම තමන්ගේ කරන වැඩේ කන හැෙන් බලන්න ඕන. පැත්තකට බලන්න ඕනේ මට සමාධිය වැඩි වෙලාද? එහෙමනම් නිදිමතට බලයි. වීර්ය වැඩි නම් අවිෂණ ගතියට බලයි. සද්ධාව වැඩි නම් එනේනදී අදහනවා. ප්‍රඥාව වැඩි නම් හැමදේම විග්‍රහ කරන්න හදනවා. මේ අතර සමතුලිතතාවයක් තත් දාතානන් ධම්මානං අනතිවත්තන තේන සම්පාංශනා කියලා මේක සම්පාංශනය කරලා දෙන්න පොඩ්ඩක් පවන්සලලා අරය වැඩි නම් මේකෙන් අඩු කරලා හරියට 3 5 යොදලා හරියට ලුණු කහ ටිකක් දාලා පොඩි ටිකක් හදාන නව ටිකක් දාන්න ඕනේ කියලා කියනවනේ. ඒ දාන දේවල් සමබර කිරීමක් මෙතන කෙරෙන්නේ. ඒ වගේම තමයි ඉන්ද්‍රිය ඒක රසත්තේන සම්පාංශනා කියලා මේ දේවල් ධර්ම පහළ වෙනකොට සමහරුන්ට විවිධ අතිමානසික ශක්තියින් පහළ වෙන්න පටන් ගන්නවා. අධිමානසික ශක්තියින් පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් උගව දෙනෙක් කිව්ව පහළ වුණාට පස්සේ අර භාවනා ගමන පැත්තක තියලා කෝවිල් අරින්නයි, පේන කියන්නයි, අසුව කරන්නයි নানা ආකාර පිස්සු පටන් ගන්නවා මේ භාවනා ජීවිතේ. එතකොට වෙන්නේ මොකද්ද මේ නිවන් යන ගමනට තමා විසින්ම අතුරු අතුරු අන්තරා හෙලා ගන්නවා මේක වෙන්නේ දක්ෂ යෝගාවචරයට පමණයි. ඒ නිසා මේ Taman මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කොතෙන්ද යොමු කරලා තියෙන්නේ? අභිඥා ලබන්නද, පෙළහැර පාන්නද, සුව කරන්නද, ලෙඩ රෝග සනීප කරන්නද, නැත්නම් මොන මොන දේවල් වලද කියලා මේ පටු අරමාර්ථ හරියට මතුවලා යනවා. අන්නේ වෙන වෙලාවේදී මේ සියල්ලම ඒකාග්‍ර භාවයකටයි මේ යොමු වෙලා තියෙන්නේ සමතයකට යොමු වෙලා තියෙන්නේ සමාධියකට යොමු වෙලා තියෙන්නේ මේ අරමුණ දෙසටයි. ඒ නිසා නිටතරම Tamanට සියුම්ුණත් ගොරෝසුණත් අරමුණ නැවත බලබලා ඉන්න පුළුවන් ගතියක් ඒකට සම්පාත වෙන්න පුළුවන් ගතිය සම්බන්ධ වෙන්න පුළුවන් ගතියක් තියෙනවනේ මේ උපදින මේ ධර්ම ටික ඒක රස කිරීම අතින් සාර්ථකත්වයක් ගන්න පුළුවන් ඒක උරගාලා බලන්න පුළුවන් මම ඉන්නේ හරි පාරද කියලා එහෙම නැත්නම් මේ ධර්ම හරියනකොට අපි ඒකෙන්ම උදම් වෙලා ඒකම අපට ප්‍රමාණයට වැඩි ඉදිමෙන්න හදලා පුපුරන්න පටන් ගන්නවා. ඒක බොහෝමත්ම බෝ වෙන ලෙඩක් මේ බටහිර ලෝකේ. බටහිර ලෝකේ භාවනා කරන්නෙම කවදා නිවන් දකින්න නෙවෙයි මේ එක එක නාමා නානා ප්‍රකාර ලෞකික දේවල් ලබා ගැනීමද. ඉතින් ඒකට ඉන්ද්‍රියන් දීකර ස්වභාවයක් වෙන්නේ. ඒ වගේම මේ වගේ ඒක රස භාවයකටපත් වෙලා අරමුණ හොඳට සියුම් වෙලා කඹේ ඇවිදින්න වගේ යනකොට ඒ යෝගාවචරයගේ මෙහෙවුම මෙනෙහි කිරීම අඹා යන ගතිය හිමීට හිමීට අඩු වෙන්න පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් දඟල දඟල අඬ අඬ හිට බබෙක් නැලවිලි කවි කියලා නිදි කරගෙන යනකොට බබාට නිින්දිය ආගෙන යන්න යන්න අම්මා නැලවිලි කවි අඩු කරනවා. අඩු කළා කියලා බබාට නිදා ගන්නවා. ඒ බබාට හොඳට ඉන්දියාගෙන ඉල්ලුවත් හයියෙන් හොලවන්නයි නැලවිලි කවි කියන්න ගත්තොත් අර නිඳ කැඩෙනවා. හැබැයි දැඟලුවොත් හයියෙන් හොල්ලන්න ඕනේ. හයියෙන් නැලවිලි කවි කියන්න. බබා තැම්පත් වෙගෙන ඉනකොට නැලවිලි කවි අඩු කරනවා. ආනි වගේ මේ වීරිය යෙදවීමේ එnde ende ende අඩුවක් වෙනවා. අපි වාහනයක් ස්ටාර්ට් කරන වෙලාවේ කඳුලක්වත් වාහනේ හෙල්ලෙන විශාල පෙට්‍රල් ප්‍රමාණයක් පාවිච්චි කරන එන්ජින් එක ස්ටාර්ට් කරගන්න. ඊට පස්සේ ඒක හැතැම්මක් ගන්න ෆස්ට් ගියර් එකේ ගියොත් ගොඩාක් පෙට්‍රල් පාවිච්චි කරනවා. ඒ නිසා අපි හැතැම්මක් යන්නේ ෆස්ට් ගියර් එකේ. ඒ ෆස්ට් ගියර් එකේ යන්තම් වාහනේ හොල්ලා ගත්ත ගමන් සෙකන්ඩ් එකට දානවා. එතකොට හැතැම්මකට පාවිච්චි කරන තෙල් ගාන ඇටඩි උගක් අඩුයි. පුළුවන් වෙච්චලා තර්ඩ් එකට දා ගන්නවා. තවත් අඩුයි. টොප් එකට දැම්මට පස්සේ අඩුම තෙල් ප්‍රමාණයකින් වැඩිම දුරක් යනවා. ඒක නිසා ඒ එන්ජින් එක ස්ටාර්ට් කරලා වාහනේ টොප් එකට දානකම් ඒ වාහනේ ඒකීය දුරකට පාවිච්චි කරන තෙල් ප්‍රමාණය එන්නේ එන්නේ එන්නේ අඩු වෙනවා. එතකොට තමයි ඒ වාහනේ ප්‍රශස්ත වේගයට යන්නේ. අනිත් වගේ තමයි භාවනාව හරියට පාරට වැටෙනකොට දල දඬු වෙන්න දෙයක් නැත්තේ නෑ. අනායාසයෙන් භාවනා කරන්න පටන් ගන්න. සක්මන් කරනකොටත් ඉස්සෙල්ලා හමුදා නිලධාරියෙක් වගේ තමයි සක්මන් කරන්නේ. left right කියාගෙන දඬු කරගෙන ඔළුව හොල්ලන්න බැරි වෙන විදිහට අතපය අඹහර කරගෙන යන්නේ. හොඳට සක්මන පදන් වෙනකොට ඌරුවක් හුරුවක් වෙනකොට අනායාසයෙන් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඕනම ජීවිතේ වැඩක් එහෙමයි. භාවනාවේදී අන්නේ වගේ වෙනකොට අනවශ්‍ය වීර්යය යොදන්න එපා. යෙදුවොත් වෙන්නේ අර බුදියාගත්තු බබාන කිටිනු. එහෙම නැත්නම් අර සියුම් වේගන යන වැඩ පිළිවෙල ගොරෝසු වෙනවා. මේක උගක් අමාරු දෙයක් කියලා දෙන්නේ. හරියට වෙලාව බලලා අවශ්‍ය දේ අවශ්‍ය දේ කරන මිසක්කා තමන්ම කරගත්තොත් හොඳයි. නොකරගත්තොත් තමන්මයි වරදගන්නේ. මේ කියන්න පුළුවන්. පොදු උපදේශයක් දෙන්න පුළුවන්. තදුපක විරිය වාහනට්ටෙන ඒිට ගැළපෙන වීරිය යොදන්න ඕන. ඒ කියන්නේ වාහනේ දුවනකොට අවශ්‍ය ගියර් එකට දාලා දෙන්න ඕනේ. නොදුන්නොත් එක්කෝ තෙල් පැඩියෙන් පිච්චෙනවා. එහෙම නැත්නම් බර ගියර් එකක ඕනකට වැඩිය සහැල්ලු ගියර් එක තිබ්බොත් එන්ජින් එක නොක් කරන්න පටන් ගන්නවා ඉග්නිෂන් ගහනවා নানা ප්‍රකාර දෙද. ඉතින් ආන්නේ ඒක දැන් වාහන වල ඔටෝ ක්ලච් එකක් තියෙනවා. එතකොට මම ওই කියන කතාව හරියන්නේ නමුත් ඒ ක්ලච් එකට යන්නේ ඩ්‍රයිවර්ලා තමයි. දැන් ඉන්න ඩ්‍රයිවර්ලා ඔක්කොමලා ගියර් කඩලා පුරුදු වෙච්ච ඩ්‍රයිවර්ලා. ඉස්සරහට නම් අදිරු පරම්පරාවේදී නම් ඔටෝ ගියර් ඔටෝ ක්ලච් එක කට්ටිය එයි. එතකොට අපිත් භාවනා සමාඩ දිනු කරලා තිබිල වෙන ක්‍රමයකට කියලා දෙයි. දැන් කියන්නේ 1 2 3 4 ක්‍රම. අන්තිම එක තමයි ආසේවනත් හේන. මේ වගේ යම් දවසක Tamanට පදම හරි ගියා නම් ඒක නැවත ගන්න තියෙන එක ක්‍රමයයි ඒකම නැවත නැවත කරන්න. එකම දේ නැවත නැවත කරන්න ඕනේ. එහෙම නැතුව එදා ලැබිච්ච අත්දැකීම නැවත ලැබේවා කියලා ප්‍රාර්ථනා කරාට නොලැබුණයි කියලා ඇඬුවට වැඩක් නැහැ. ඒ නිසා හරියනකොට හිතා ගන්න තියෙනවා මට මේ ජීවිතේ ප්‍රමාණයකට යන්න පුළුවන් වෙයි පින තියෙනවා එන් දෙවෙනි දවසේ හරියන්නේ නැහැ අඬලා වැඩන්නේ ආයෙසරයක් කරනවා ඕම කර කර කර කර ඉන්නකොට නැවත නැවත හැදෙන්න තියෙන ඉඩ වැරදිච්චාම සකස් කරගන්න ඉඩ හැකියාව ඇති කරගන්නවා මේකට කියනවා නිතරම නවක මනසක් තියාගෙන ඉන්න කියලා කවදාකවත් ඊයේ භාවනා ප්‍රතිඵල අද අපේක්ෂා කරන්න එපා අද මුලින්දලා පටන් ගන්න ඉඳලා පටන් ගත්තම ආයෙ හදා ගන්න හැටි දැනගන්න. ආන්න මේ විදිහට මේ අර කියපු පරිපන්ත ධර්ම හතරත් අයින් කරලා මේ කියන සම්පාංශක ධර්මත් එකතු වෙච්චාම සමත ක්‍රමේදී කියනවා ප්‍රථම ධානය කියලා. එහෙම නැත්නම් භාවනාදී Tamanට අතීතෙට දුවන්නේත් නැහැ, අනාගතෙට දුවන්නේත් නැහැ, අරමුණට ලොකු නතු භාවයකුත් නැහැ, අරමුණට නොදකින්න පතන් කියලා තරහකුත් නැහැ. නිදිමතත් නැහැ, අධික වීර්යයක් නැත්නම් ඔන්න අපිට තේරෙනවා කඹේ යනවා වගේ යනවා. එතකොට තමයි තේරෙනවා ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි අතර ගැටුමක් නැහැ. වීර්යය සමාධිය අතර ගැටුමක් නැත්තම් ආ තමයි තේරුම් ගන්න ඕනේ දැන් නීවරණයන්ගේ ප්‍රහාණය සූර්යෝත්ගමණයකට අඳුර කැපුණා. දැන් ඉර නගින්න පටන් ගන්නවා අරුණ නගින්න පටන් ගන්නවා. එතකොට ඇත්තටම මේ සමාධි භාවනාවේදී නැත්නම් මේ සමාධි අප්‍රමාද ශික්ෂාවේදී හිත ආලෝකමත් වෙන ගතිය මොකක් වෙලාට නිමිත්ත කියන වචනෙන් අපි පාවිච්චි කරනවා. උගෝ දෙනකොට අන්ධකාර ගති නැති වෙලා ප්‍රසද්ද පහන් හැඟීමක් ප්‍රසාද භාවයක් ආලෝකමත් ගතියක් සහැල්ලු ගතියක් දැනෙන්න පටන් ගන්නවා. ඒක පැති දෙකකින් යෝගාවචරයට දැනගන්න පුළුවන් එකක් තමයි නීවර ධර්ම ටික පුළුවන් තරම් දැන් අඩු වෙලා දෙක මීට පස්සේ ආය මේ වගේ අකරතැබ්බයකට අමලියකට කරදරයකටපත් වුණොත් මම මේක කරන දේ මේකයි කියලා පරෝපදේශ රහිතව Tamanටම දැනගැනීමේ ඥානෙ පහළ වෙනවා. මේ වෙලාවේදී එන සමබර භාවය මෙතන කියන්නේ සමත ලක්ෂණයක් ඒක නැවත නැවත ගැනීමට කරන ප්‍රයත්නය යෙදවුම උත්සාහයට කියන සමත අනුග්‍රහිතය කියලා මේක අප්‍රමාදයේ මැද ප්‍රදේශේ මේන මේ ඇතිවෙච්ච සමතයේ මේක තමාලාට ඔය අර්පණා සමාධියකට ප්‍රථම ධ්‍යාන සමාධියකටම යන්න ඕනේ නෑ විපස්සනා කරන කෙනාට මේක ක්ෂණ මාත්‍ර සමාධිය සිද්ධ වෙනවා විපස්සනා සමාධිය ශුෂ්ක සමාධිය සිද්ධ වෙනවා ආන්නේ සුද්ධ වෙනකොට තමයි තේරුම් ගන්න ඕනේ මේ මතුවෙන අරුණ නැත්තම් මේ අරුණ නැගලා ඉන ආලෝකය අණුව පහළ වෙන සූර්යාට කියන්නේ සම්පජඤ්ඤය. මේ සතිය නිසා සම්පජඤ්ඤය පහළ වෙනවා. සති සම්පජඤ්ඤ කියන වචනේ අපේ තේරවාද ශාසනයේ නියුන් දරුවෝ දෙන්නේ පාවි. සතිය යම් තැනක තහවුරු වෙනවාද එතකොට ඉබේම සම්පජඤ්ඤය පහළ වෙනවා. එහෙම නැත්නම් අප්‍රමාදයේ යම් තැනක ස්ථාවර වෙනවාද එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ පහළ වෙනවා. ඒ නිසා අපිට ආර්ය අෂ්ටාංග මාර්ගයට වරෙන් කියන්න බෑ. සම්පජඤ්ඤයට එන්න කියන්න බෑ. හැබැයි සතිය ස්ථාවර කරන එක අප්‍රමාදයේ සීල මට්ටමේ නෙමෙයි සමාධි මට්ටමින් ස්ථාවර කරන එක ක්‍රමයෙන් සිදුවෙන බවට වග බලා ගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සමාහිතෝ භික්ඛවේ යථා භූතං ඥානාති පස්සති. මහණි යම් වෙලාවක හිත සමාහිත වුණා නම් නිසලෙන මට්ටමට ආවනම් සමාධිගත වුණා නම් එයාට ඇති හැටිය පේනවා. මේ ලස්සන උපමාවක් බුදුහාමුදුරු ගෙනහැර දක්වනවා ජීකඩක් උලන් වදින්න නැතුව හොඳ සමතලයක තියෙනවා නම් ඒකට ඉබිල බලන කෙනාගේ මූණ පේනවා. ඒ වගේ මේ දියකඩේ ජලාශයේ පතුල පේනවා. ඒ මොකද හේතුව ඒ වතුර පිරිසිදුයි tempat. අපි හිතුවොත් මේ වතුර පහට වෙලා තියෙනවා කියන. පහට වෙලා තියෙනකොට තමන්ගේ ප්‍රകൃතිය නෙමෙයි පේන්නේ, පේන මූණ පාට වෙලා පේන. එතකොට බුදුහාමර කියනවා පිරිසිදු ඇති හැටිය දක්වන මූණ ඇති යථාභූත ඥානේ නම් වතුර වර්ණගත වෙනවයි කියලා කියන්නේ කාමච්ඡන්දය. කාමච්ඡන්දය ආවොත් පේන දේ විකෘති වෙලා පේනවා. එතකොට වතුර පැහෙන මට්ටමට ගොජ දාන්න ගත්තොත් මතු පිට කලේ කැඩෙනවා අඩිය පේන්නේ නැහැ. ඒක කියනවා ද්වේෂය කියලා. ව්‍යාපාදේ මතුවෙනකොට පැහෙන වතුරක් වගේ මේක ගැහෙන්න ගන්නවා. එතකොට මතු පිටතලයේ සමතුලිත නැහැ. අඩිය වෙන්නේත් නැහැ. නිදිමත වතුර නිදිමත වෙනවයි කියලා කියන්නේ මේ වතුර මඩ බොරක් බාටපත් වෙනවා. මඩ බොරක් බාටපත් වුණාට පස්සෙත් මතු පිට සමතලත් නැහැ. ඇතුළ පේන්නේත් නැහැ. ඒ වගේම සැක සංකා සහිත වතුර කියලා කියන්නේ මේකේ පාසියක් පාවෙනවා. ඒ පහසි නිතරම ඇවිල්ලා වහලා ගන්නවා. ඒක නිසා අඩිය බලන්න බෑ. ඒ වගේම එබිල බැලුවට මූණ පේන්නේ ඒ වගේම බොර වැඩි වෙලා වතුර නිකන් නැට්ටක් බවට එහෙම නැත්නම් බොරක් බවට පත් වීම කියනවා සැකමොසොස් හිත කියලා. ඒ නිසා මේ වතුර පිරිසිදු නම් අඩිය පේනවා මූණ පේනවා. එහා යුරේ ඡායාව පේනවා. අපේ හිත දැනට වෙලා තියෙන එක්ක කාමච්ඡන්දෙන් එක්ක ව්‍යාපාදෙන් එක්ක තීන මිද්දෙන් එක්ක උද්දච්ච කුච්ච එක්ක විචිකිච්ඡාව කියන මොකකින් හරි කලවම් වෙලා තියෙන නිසා මතු පිට දියකඩ සමතුලිත නැහැ අඩිය පේන්නේ. ඒ නිසා අපිට මේ පේනවයි කියලා කිව්වට ඇහෙනවා කියලා කිව්වට ගන්ධරස පහස තිබුණයි කිව්ව කිව්වට ඒක සම්පූර්ණ සත්‍ය නෙමෙයි අර්ධ සත්‍යයක් පෙන්වන්නේ විකෘතියක පේන්නේ. ඉතින් අපි මේ භාගෙට පෙනිලා අල්ලපු කෙක්කනා පෙන එක නෙමෙයි අපිට පේන්නේ යාට වෙන විදිහකට පේන්නේ මට වෙන විදිහකට පේන්නේ ඉතින් මෙතන ගැටුම. යම් දවසක එකෙන් දෙන්නෙක්ම ගිහිල්ලා සමාධිගත කරලා හිත කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිත්‍ත උද්දච්ච කුච්ච නැති කරගත්තා නම් යහට ඒකාන්තයෙන් පේනවා භාවනා නොකරන එකන එකස් පොට්ටෙක් භාවනා කළ සමාධිය අපේකන දෙකම පේන කෙනෙක්. අපි දන්නවා එක ඇහෙන් ගැඹුර බලන්න බෑ කියලා. ඇත් දෙකකින් තමයි අපි ත්‍රිමාන රූපයක් දකින්නේ. අපිට භෞතික විද්‍යාව උගන්වනකොට අපේ සර් අපිට කියලා දුන්නේ අපි ලියන ඩෙස්ක් එකේ ඉස්සරහේ දවසල තින්ත කූඩුව තියන්න හිලක් හදලා තියෙනවා. කිව්වා ඇස් දෙක එක හැකින් වහලා ඒ හිලට ඇඟිල්ල දාන්න හදන්න කියලා දාන්න බෑ. ඊයේ කොහෙද තියෙන ඇඟිල්ල කොහෙද තියෙන කියලා ගැඹුර පේන්නේ තනිය හැයින්. ඇස් දෙක අරපු ගමන් හරියටම ගැඹුර පේනවා. ඒ නිසා මේ මුළු ලෝකෙම එක ස්පොට්ටේ ඉන්න ලෝකයක්. කාට ඔක්ක සමහ මේ නීවරණ නැති හිතක් දැකලත් නැහැ. හැබැයි ඒගොල්ලෝ තම තමන්ගේ ශේෂ්ඨල විශේෂඥයෝ කියලා කියාගන්න. ඒ අන්ධ ලෝකයේ විශේෂඥයෝ තමයි ඒගොල්ලෝ. නමුත් බුදුහාමුදුරුත් එක්ක බannකොට බලු මයිලියක් තරම් වටින්නේ ආවේ දැනුම. ඒ මොකද හේතුව මේ කෙලෙස් නැති හිතක් අත්දකලත් නැහැ. කෙලෙස් නැති හිතකින් ඇති හැටිය දැකලත් නැහැ. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් කෙලෙස් නැති හිතක් දකිනවනම් හරියටියට කෙලෙස් නැති හිති ලෝකේ දකින්න නම් කවදාකවත් මම අහවල් දෙය දන්නවයි කියලා කියන්නෙත් නැහැ. ඒ නොදැනුවත්කම නිසා තමයි අපි නමේ අගට කෑලි එකතු කරන්නේ. নিকමට හිතන්න බුදුහාමුදුරගේ නමට කෑලි එකතු කරන්න ගියා නම් ওই බූදු කියන අකුරු තුන වෙනුවට කොච්චර දිග කොලයක් ඕන වෙනවද? අපි නිකමට හිතන්න බුදුරජාණන් ත්‍රිපිටකධාරී කියලා නම දුන්නා නම් මොන විලිලැජ්ජාවක්ද කියලා බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරෝ මොකද්ද කියන්නේ ධර්ම කතික වාගීශ්වර කියලා දුන්නා නම් මොන විලිලැජ්ජාද බුදුහාමුදුරා කාටද පුළුවන්නේ බුදුහාමුදුරණ ත්‍රිපිටකය දන්නවා කියලා නම්බුවක් දෙන්න අපි ඉන්නේ මොන පිස්සු ලෝකයකද කියලා බලන්න එක්කෙනෙකුට නම්බුව දීමෙන් තව කෙනෙක් නම්බුව නිකම්ම ගන්නවා හොඳට මතක තියාගන්න යමක් යමෙක් විශේෂයෙන් දන්නවයි කියලා කියන්නේ ඌ අනික සියල්ලටම මැට්ටා යමෙක් කියනවනම් මං අහවල්ලේ විශේෂඥයි කියලා හොඳටම ෂුවර් එයාගේ ගෙදර ගිහලා ගෑණිකෙන් අහන්න ගෙදෙට්ට මැට්ටා ඕනම විශේෂඥයෙක් ගෙදරදී කුටි කනවා නිකන් සාමාන්‍ය සිරිබිරිස්ට ප්‍රශ්නයක් නෑ ඌ මොකක්වත් දන්නේ නැහැ හැමදේම දන්නවා ඒ නිසා මේ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා මේ විදියට නීවරණ නැති පිරිසිදු හිතක් ඇති විචිකුණු විතරයි යමක් තියා දෙපැත්ත සාධාරණ විදිහට සලකා බලලා විනිශ්චයක් දෙන්න පුළුවන් ඒක නිසා දෙනවනම් කවදා හරි ලෝකේ විනිශ්චයකාරකමක් ඌට අඩු ගානේ පළවෙනි ධ්‍යානෙ තියෙන්න ඕන කියලා පොතේ ලියාගන්න ඉන්නේ. එහෙම නැති මිනිස්සු දෙන තීන්දුවයි අහන ජූරියයි සාක්කි නිකාර පොඩි දරුවන්ගේ කෝලම් බුදුහමරගේ පැත්තෙන් බලනවා. බෑ එකක් කියත හැකි විනිශ්චයකාරව භාවනා කරන්නෙත් නෑ ධ්‍යානත් නෑ. ඒක නිසා අදහම් වෙලා තියෙන විනිශ්චයන් ටික තියා බලනකොට අන්ධ પરම්පරාවක් තියෙනවා. මම ඇත්තට මේ විශේෂයකට ගහන්නවක්වත් මයිත් එක්ක මේ විශේෂයකට තරහ නැව කොයි විශේෂයක් ගත්තත් ඔච්චරයි. ඒ නිසා අපිට තියෙන්නේ ඇස් දෙක අරගන්න ඕනේ නම් මේ භාවනා කරලා ඒ තිමිර පටලය ඒ නීවරණ පහ එහෙම නැත්නම් මැද මට්ටමේ තියෙන මේ පරිඋත්තාන කෙලස් ටික හරියට දැනගෙන ඒව නැති අල්ලපනල්ලක ගැඹුර දැකපු දවසේ තේරෙනවා මේක තමයි මිනිස්සෙකුට මිනිස්සෙක් බවට පත් වෙන්න තියෙන එකම සුදුසුකම. මේක නැති ඕනම ගුණයක් හැම තිරසනාටම තියෙනවා. මේ නීවරණ සහිතව මිනිස්සු ළඟ තියෙන හැම ගුණයක්ම ඕනම තිරසනෙක් ආව තියෙනවා. හැබැයි තිරසනුට කවදාකවත් අප්‍රමාදී පිළිවෙත බණක් අහන්නත් බෑ, භාවනා කරන්නත් බෑ, භාවනා කළ ප්‍රයෝජන ලබන්නත් බෑ. ඒක නිසා මේ මධ්‍යම ප්‍රමාණයේ කෙලස් ටික දුරු කරපු නැති කෙනා අතින් ඕනි තීසං වැඩක් වෙන්න පුළුවන්. මොන වෙලාවෙ වෙයිද නැද්ද කියලා කියන්න බෑ. ඒක නතර කරන්න ඕනේ නැති වෙන්න පුළුවන්. නමුත් කෙලෙස් ලෝකයක් අපි ළඟ තියෙන. මේ මුළු යන්ත්‍රයේම දුවන්නේ කෙලෙස් මත කර්මය අනුව. ඒ නිසා කොච්චර ගුණ ධර්ම කෙනෙක් ඇති කෙනෙක් වුණත් හැල්ලුවටපත් වෙන්න පුළුවන් මේ කෙලෙස් දන්නේ නැත්තම්. මං කියන්නේ මේක දැනගත්තයි කියලා සුද්ධවන්තෙක් වෙනවයි කියලා. ඒකාන්ත වශයෙන් මේක తాවකාලික වැඩක්. නමුත් මෙතනදී තමයි අපි නිර්ාමිෂ සුඛය කියන එක මේ කාමයේ හරහම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හරහම විචිත වේදනා වෙනුවට සැප වෙනුවට කාමයේ හර නැති, රූප නැති, ශබ්ද නැති, ගන්ධ නැති, රස නැති, භාෂ නැති අමුතුම සමතුලිතතාවයකට හිත යනවා. හැබැයි මේක නෙවෙයි ਸਰවඥාන්තිගේ උගන්වීමේ අවසාන කෙලවර. වෙන ਸਰවඥාන්ති ලෝකේ පහළ වෙන ඒ ප්‍රාග් ඉන්දීය ඉතිහාස යුගයේ සර්වචනංශේ පහළ වෙනකොටම තෝ ධ්‍යාන ලබාගත් කට්ටිය හිටියා. සිද්ධාර්ථ තාපසයත් ගියා මේ ආලාර කාලා මුද්දකාරාම පුත්‍ර කාවට. ඉපදිච්ච දවසේ දවස් හතක් ඇතුළතත් අසිත තාපසයාව අසිත තාපසයත් මේ ධ්‍යාන ලබලා තිබුණා. ඊට පස්සේ සර්වචනංශේ කරගෙන යන වැඩපිළිවෙල මේ தত্ত্বය ගමනට අවශ්‍ය දෙයක් බව උන්වහන්සේ සහතික කරා. නමුත් මේ මට්ටමින් අප්‍රමාදේ සම්පූර්ණ වෙන්නේ නැහැ. අප්‍රමාදේ මේ දෙකම ඇති කරන සීල ශික්ෂාවත් ඇති කරගෙන සමාධි ශික්ෂාවත් ඇති කරගෙන ප්‍රඥා ශික්ෂාවට ගියාට පස්සේ තමයි සූර්යයක් ගමනේ සිද්ධ වෙන්න පටන් ගන්නේ. එතකන් අරුණුවන් පාට, සුදු පාට ලකුණු පෙන්නවා. ඊට පස්සේ තමයි මේ ලකුණු දෙකමත් තියාගෙන තව ප්‍රමාණයක අප්‍රමාදයක් ඉදිරි ගමන සුසර කිරීමක් තීව්‍රතාවය වැඩි කිරීමක් කාර්යක්ෂමතාවය වැඩි කිරීමක් තියෙනවා ඇත්තටම කියනොනම් ඒ ටික තමයි බුදුහාමුදුර අපට මානවයාට දීපු උත්කෘෂ්ඨ කොටස ඒ නිසා කියන්න පුළුවන් සීල ශික්ෂාව රැක්කු සීල ශික්ෂාවට සාධාරණ ආනිසංස ලැබෙයි සමාධි ශික්ෂාව රැක්කොත් ධ්‍යාන මට්ටමට හිත අදාගත්තොත් නැත්නම් නිවර්ණ අයින් කෙරුවොත් ගැඹුරක් තියෙන බව ජීවිතේ තේරෙයි නමුත් ඒ ගැඹුර සාක්ෂාත් කරන්නේ තාම වෙලා නැහැ ගැඹුරක් තියෙන බවට තේරෙන්න පටන් ගන්නවා. හැබැයි එතකොට යාට ලොකු උනන්දුවක් ධෛර්යයක් ඇති වෙනවා. කාලේ නාස්ති කරන්න හොඳ නැහැ. වහවහා මේ කටයුතු කරගන්න ඕනේ කියලා අප්‍රමාද ශික්ෂාව ප්‍රඥා ශික්ෂාවට නංගන්න ඕනේ. නංගනකොට තමයි ඒ ගිනාව පාර දෙක දිගේ ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයේට නැත්නම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල ඉහළ කෙළවරට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි කාල වේලා සලකලා අද ධර්ම දේශනා මෙතන නැත කරන අපි බලාපොරොත්තුවක් තියාගන්න අපිට අවස්ථාව ලැබුණොත් හෙට දවසේදී මේ අප්‍රමාද විෂය හරහා මේ සීලය ඇති යම් ප්‍රමාණයකට වැඩි දියුණු වෙන කෙනා සමාධිය ඇති යම් ප්‍රමාණයට වැඩි දියුණු කෙන කෙනා කොහොමද මේ විපස්සනා වශයෙන් ප්‍රඥා වශයෙන් ඒ අප්‍රමාදේ වඩන්නේ එතකොට ඒ ප්‍රඥා ශාසනය ප්‍රඥා අංග ප්‍රඥා සම්පදාව වඩන්නේ කොහොමද කියන එක බොහොමත්ම ආර්ය අෂ්ටාංග මාර්ගයට සම්බන්ධයි. ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට මෙතෙක් ඉගෙනගත්ත පාඩමේ සීල සමාධි ප්‍රඥා කියන කතාව ප්‍රඥා සීල සමාධි කියලා හැරිලා ඉවරයි. මේ සීල සමාධි ප්‍රඥා කියන අපේ සම්ප්‍රදාන කුල ඉදිරිපත් කිරීම ප්‍රඥා සීල සමාධි බවට පත් වෙන්නේ කොතනදීද කියන එක කිසිම තැනක පැහැදිලිව ප්‍රකාශ වෙන්නේ නැහැ. නමුත් ආර්යසත්‍යංග මාර්ගයට යනකොට ප්‍රතිපදාව ඉස්සරහාටම ප්‍රඥාව වෙනවා. ඊට පස්සේ තමයි සීලය එන්නේ. ඉතින් අපිට පුළුවන් හෙට මේ මෙතෙක්ල් සීලය ප්‍රඥාට තුරුදීමක් ගැන කතා කරපු කෙනා ඇති වෙන ප්‍රඥාවෙන් නැවත සීලය බලකා බලන නැවත සීලය දියුණු පවුණු කරගන්න පටිච්ච සමුප්පන්න ක්‍රමය ඒකෙන් මේකට උදව් වෙන ක්‍රම අන්තර් සම්බන්ධතා අපිට ඒ අප්‍රමාදේ ප්‍රඥා ශික්ෂා වෙලා සලකා බලන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු ඇති කරමින් මේ ඉදිරිපත් කරපු කොටස් වලින් තමයි මේ කරගෙන යන වැඩේ තවත් ශ්‍රද්ධාවෙන් යුක්තව හොඳ සමාධිමත් භාවයකටපත් කරගන්න ශක්තියක් ධෛර්යයක් බලයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා. සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.